නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආයුං ආරෝග්‍යං වන්නං සංඝං උච්චා කුලීනතං ප්‍රතියෝපත්තයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදං ප්‍රසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා අප්පමත්තෝ උභෝ අත්තේ අධිගන්නාති පණ්ඩිතෝ වික්ඛේව ධම්මේ යෝ අත්ථෝ යෝ චක්ඛෝ සම්පරායිකෝ අත්තාභි සමයා ධීරෝ පණ්ඩිතෝති පවුච්චති තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න දිනක කොසල් මාරජතුමා පැමිණ ගණ නමස්කාර කොට බණ ඇසීමට පළමුවෙන් ප්‍රශ්නයක් ඇසුවා. කුසල් මාර්ගතුමාගේ චාරිත්‍රයක් තිබුණ දිනපතා දෙවාරයක් බුද්ධ වන්දනාවට එනවා. දවසේ ස්වල්ප වේලාවක් හරි මාලිගාවේ භාවනා මානසිකාරයක යෙදෙනවා. මේ භාවනාව යෙදලා ඉන්න අවස්ථාවල හිතට නැගෙන යම් යම් ගැටලු තැන් සරුවක්ඥන් වහන්සේගෙන් විමසා අසා දැනගන්නවා. මේ අහන ප්‍රශ්නයත් එවැනි ගැටලුවක්. මේකෙන් අපට ඉතා වැදගත් පාඩමක් තියෙනවා. ඒ කියන්නේ රටවල් පහකට අධිපති අධිරාජ කෙනෙක් කොසල් රජුරුව. එච්චර රාජකාරි බහුලව තිබෙද්දී සැබෑ කල්යාණ මිත්‍ර ඇසුර නිසා ස්වල්ප වේලාවක් හරි හිතේ සමාධියක් තැන්පත් බවක් ලැබෙනු පිණිස මඟඵල නිවනට හේතු වෙන්නේ භාවනාකට යෙදුණා නේද? එසේ වේනම් අප විසිනුත් ඒ අනුගමනය කළ යුතුයි නේද බෞද්ධයන් වශයෙන් කියන එක තමයි වැදගත් පාඩම. මේ රජතුමා එදා අසා සිටියේ මෙන්න මේ ප්‍රශ්නයයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම විවේකීව හිත තැන්පත් කරගෙන ඉන්න වෙලාවේ මෙම කල්පනාවක් ආවා. මේ ගැන මට විසඳුමක් ලැබේවා. ඒ මොනවද කල්පනාව? මේ මනුලව මිනිස්යන්ට මනුෂ්‍ය ලෝකයේ සම්පත්තියත් පරලොවදී ස්වර්ග සැපත් හා නිවන් සැපතක් කියන උභය සම්පත්තියේ උභය ආර්ථය සාක්ෂාත් කර ගැනීමට එක්මුවන් මාර්ගයක් තියෙන්නට ඕනේ. එකම මාර්ගයක් තියෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ තියෙනවද? තියෙනවා නම් ඒ කුමක්ද කියලායි ප්‍රශ්නය. සරුවඥන් වහන්සේ ගැන හඳුන්වන්නේ ආචාර්යයන් වහන්සේලා ධර්ම රාජ කියලා. ධර්ම රාජ සද්ධර්ම චක්‍රවර්ති ඒ සරුවඥන් වහන්සේ හැර කවුද මේවා පිළිතුරු දෙන්න සමර්ථ වෙන්නේ? ඒ සරුවඥන් වහන්සේක හඳින් දේශනා කළා අප්පමාදෝ කෝ මහරජ ඒකෝ ධම්මෝ උභවත්තේ සමදගය තිට්ඨති දිත්ත ධම්මිකං චේවත්තං සම්පරායකං චත්තං මාරණතුමනි අප්‍රමාදේ නමින් එක ධර්මයක් තියෙනවා මේ අප්‍රමාදේ නමැති එකම ධර්මය මෙලව සපතක් පරලොව සුගතිය හා නිවනක් කියන උභය ආර්ථේම සාක්ෂාත් කර දීමේ ඒකායන මාර්ගය වෙනවා කියන එක දේශනා කළා. ඒක තවත් පැහැදිලි කරන්න උපමාවක් ඉදිරිපත් කරනවා. ශය්‍යතාපි මහරජේ ජංගමානානං පානානං පදජාතානි සබ්බානිතානි හත්තිපදේ සමෝදානං ගච්ඡanti හත්තිපදෝ තේසං අග්ගමක්ඛායති යදි ධම්මහන්තත්තේන ඒවමේව කෝ මහරජේ යේකේකි කුසල ධම්මා සම්මේතේ අපමාද පදේ සමෝදානං ගච්ඡanti පැහැදිලි උපමාවක් මහරජේ මේ පොළොව තලයේ ඇවිදින පාගමනින් ඇවිදෙන දෙපාද සිව්පාද බොහෝ පාද ආදී පා ඇති සත්වයන් අතර ඇතාගේ පාසටාන දිගින් පළලින් වටින් විශාලයි අනික සීල දනාගේ පාසටහන් ඇතාගේ පාසටාන ඇතුලේ තබන්න පුළුවන් ඒ වාගේ මහරජේ මෙලව දියුණුව පරලොව සුගතිය සාන්ත නිවන ගෙන දෙන යම්බඳු කුසල ධර්ම සම්භාරයක් ඇතුත් ඒ සියල්ලම අප්‍රමාදෝ කියන එක දහම් ප්‍රදේයට අන්තර්ගත වෙනවා. අප්‍රමාදෝ කියන මේ දහම් ප්‍රදේ මුළු බුද්ධ ධර්මයේම සම්පින්දණය කරගෙන පවතිනවා. කියන එක පාදා දෙමින් මේ ගාථා තුනෙන් ධර්ම දේශනේ පැවැත්තුවා. ආයුං ආරෝග්‍යං වන්නං සග්ගං උච්චා කුලියනතං ගතියෝ පත්‍යයන්තේන උලාරේ අපරාපරේ අප්පමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා මෙලොව වශයෙන් මිනිසයන්ට අවශ්‍ය වෙනවා ආයු ආරෝග්‍ය සම්ප්‍රත්‍ය ශරීර වර්ණය හා ගුණ වර්ණනාව එවැගේම තවත් උපභෝග පරිභෝග සැප සම්ප්‍රත්, ieval දොරවල්, ඉඩකඩම්, යාන වාහන, මිල මුදල්, රන් රිදී මුතුමැණි එවාගේම හොඳ පින් ඇති අමුදරුවන්, සේවක සේවිකාවන් මේ වගේ දේවල් ලබන්න මෙලොව වශයෙන් අවශ්‍යයි. සාම්ප්‍රායික වශයෙන් ස්වර්ග සම්පත්, උසස් වංශවත් ජීවිත තවත් තවත් දේවල් අවශ්‍යයි. පරමාර්ථ වශයෙන් මෙලවත් පරලවත් ඉක්මවාගෙන සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමාමහ නිවන අවශ්‍යයි. සතියෝ පත්‍යන්තේන උලාරේ අපරාපර මේ සිතූ පැතූ දේවල් පතන අයත ඒවා මුඳුන් පමුණවා ගැනීමට නම් අප්‍රමාදම් පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා අප්‍රමාදව කුසල ක්‍රියාවන් යෙදීම ඒ කයන මාර්ගයයි කියා බුද්ධාදී පණ්ඩිතෝත්තමයන් වහන්සේලා දේශනා කරනවා අප්‍රමත්තෝ උභවත්ති අධිගන්හාති පණ්ඩිතෝ කුසල් කිරීමේ අප්‍රමාද වූ ඥානවන්තයා මේ කියන උභයාර්ථයෙන් දෙලව සැපතන සාක්ෂාත් කර ගන්නවා. දිත්තේව ධම්මේ යෝ අත්ථෝ මේ මනලොව යම් බඳු අභිමතාර්ධයක් වේ නම් ඒකත්. ඒ වගේම අභිසම්පරාමෙහි යම් ආර්ථයක් වේ නම් ඒකත්. මේ උභයාර්ථේ සාක්ෂාත් කර ගන්න සැබෑ ධීරයෙක් සැබෑ ඥානවන්තයෙක් යයි දේශනා කරන්නේ මේ කියන කවසාන ගාථාවෙන්ද පහදා දුන්නා. මේක අපට පැහැදිලි කරගත යුතු දහම් පදයක්. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස දෙකක් ගිහිල්ලානේ ධර්ම දේශනා ආරම්භ කළේ. එදා පටන් බර්ණස් නුවර සමීප ඉසිපතනාරාම මිගදායේ සිට පරිනිර්වාණ මංචකයේ දක්වා මිනිස්යන්, දෙවියන්, ගිහියන්, පැවිද්දන් කොතෙකුත් දෙනාට දහම් දෙසුවා. ඒ දේශනේ දේශනා අතර භික්ෂු සංඝයා වහන්සේට විශේෂ දේශනා පැවැත් වූ අවස්ථා තියෙනවා. භික්ෂුන් වහන්සේලා උදෙසා සෑම උදෑසනක පින්දපාත පිටත් වෙන්නේ ඉස්සර. සෑම දවල් කාලයක පින්දපාතෙන් හැරි ඇවිත් වැඳ නමස්කාර කරන වේලාවයි. සෑම සන්ධ්‍යාවක භික්ෂුන් වහන්සේලා තම තමන් වහන්සේලා භාවනා කමඨාන් වඩා සංධ්‍යාවේ බුද්ධ වන්දනාට පැමිණි අවස්ථාවක කියන අවස්ථා තුනේදීම මේ අප්‍රමාදේන සම්පාදේත කියන මේ අනුශාසනාව පවත්වනවා. ඒකට කියනවා සුගතෝ වාදි කියලා. අපේ ආරණ්‍ය සේනාසනවල සෑම දවසම දවස් තුන් විතක් මේක කියවනවා. ඒ කියන්නේ කරුණු සහිතව. දුර්ලභෝ භික්ඛවේ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් මානිනී මේ මනලොව බුද්ධෝත්පාදය දුර්ලභයි. මේ මනලොව ඇරේ දෙව්ලොව බමලොව පිටසක්වල බුදුරු පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ මේ අපේ මංගල සක්වලේ ජම්බුද්දීපේ පමණයි. ඒ බුදුහාන බුදුවරයන් වහන්සේලාගේ පහළ වීම කල්ප කෝටි ගණන් ගිහිල්ලායි සිද්ධ වෙන්නේ. සමාත කල්ප අසංඛ ගණන් කාලයක් බුදුරු නැතුව ගෙවිලා ගිහින් තියෙනවා. මේ සාරාංශකයේ කල්පලක්ෂය ඇතුළත දීපංකර සරුවක්ඥන් වහන්සේගේ පටන් කොණ්ණඤ්ඤ බුද්ධ ශාසනය දක්වා මහා කල්ප ලක්ෂ මාසංකේයයක් බුදුරු නැතුව තිබුණා. කොණ්ණඤ්ඤ බුදුරජාණන් වහන්සේගෙන් පසුව මංගල බුද්ධ ශාසනය දක්වා මහා කල්ප අසංකේයයක් බුදුරු නැතුව හිස්ව ගියා. මංගල සුමන රේවත සෝභිත කියන මේ බුදුවරයන් වහන්සේලා හතර නමක් එක කල්පේ ඊට පස්සේ නැවතත් මහා කල්ප අසංඛේයයක් බුදුරු නැතුව ගිහිල්ලයි සෝභිත බුදුරජාන් වහන්සේ පහළ වුණේ. සෝභිත අනුමදාසී ආදිවාසී. ඊළඟට නාරද බුදුරජාන් වහන්සේගේ පසුව හිමන්තුරා බුදුරජාන් වහන්සේ දක්වා මහා කල්ප අසංඛේයයක් බුදුරු නැතුව ගියා. හිමන්තුරා බුදුරජාන් වහන්සේගෙන් පසුව මේ භද්‍ර කල්පය දක්වා මහා කල්ප ලක්ෂයයි ඒ ලක්ෂය තුල බුදුරු පහළ වුණේ 16 නමයි. මේ තරම් දුර්ලභයි බුදුවරයන් වහන්සේලාගේ පහළ වීම. නිසා දැන් මහණෙනි බුද්ධෝත්පාද ලැබී තියෙනවා. දුර්ලභෝ manussත් පටිලාභෝ මේ සසර යන සත්‍යයට මනුෂ්‍යාත්මය ලැබීම අතිශයින්ම දුර්ලභයි. බොහෝම දුර්ලභ දෙයක්. මොකද විය විය දණ්ඩින් නැත්තම් විය සිදුරින් කන කැස් ගෑව අහස බලන දේ වාගේ එකක් වඩා දුෂ්කර දෙයක් කියන එක හඳුන්වනවා. ගොවියෝ සීසානවා කුඹුරු වල. දීර්ඝ කාලයක් සීසාන කොට මේ වියගහ දෙකට කැඩෙනවා. කර්ණා මේක ගොඩැල්ලක් උඩ තියන්නේ මේක පුච්චන්නේ එහෙම නෑ අපේ සැබෑ ගොවියෝ. ඒකට ගරු කරනවා. ඒක ඉතින් ඔය තියෙනවා ගොඩැල්ලක් උඩ නීරක් උඩ ගිහින් මේක ඉතින් හේදෙලා බිමට වැටිලා වේල්ලක් දිගේ ගිහින් ඇලකට වැටෙනවා. ඇලෙන් දොලකට වැටෙනවා. දොලෙන් ඔයකට වැටෙනවා. ඔයෙන් ගඟට වැටෙනවා. ඔය අතරතුර සමහර විට තැන් තැන් වල රැඳෙන්නත් පුළුවන්. නමුත් මේ වේගස් කැලි දෙක, වේදනු දෙක කැලි දෙක මෙහෙම ගිහිල්ලා ගඟකින් මුහුදට යන්න පුළුවන්. ඒවාකින් සිදුවෙනාම නෙමෙයි. එහෙම සිදුවෙතොත් මුහුදට ගිහිල්ලා මුදු රැල්ල එහා මෙහා පාවෙවි තියෙනවා. බොහෝ සෙයින් එක විරලට කොට දානවා. ඒ කෙසේ වෙතත් අවුරුදු 100කට වාරයක් සාගර පටලෙන් එක ඇහක් තියෙන කන කැස් ගෑවියක අහස දිස්ස බලන්නේ හුළඟ උරන් දෙන්නේ අවුරුදු 100කට වරයි. ඒන කන කැස් බෑවා අහස බලන දිනෙකුත් වෙලා අර වියගස් කැලි දෙක එකට එක සම්බන්ධතාවයකුත් ඇති වෙලා එක වේ ඉදදුරකින් මේ එක ඇහැකින් දකින කන කැස් බෑවා අහස බැලුවොත් මේක පුදුමයිනේ. සිදු නොවෙන්න පුළුවන්. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරන එක සිදු වෙන්න පුළුවන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගිහිලා හරි සිදු වෙන්න පුළුවන්. නමුත් එක වඩාක් සතර ආපායෙන් තැනකට වැටුණු මේ මිනිසයාට නැවත ගොඩ එන්න මිනිස්යාත්මයක් ලබන්න සිදු වෙනවා කියන එක අතිශයින්ම දුර්ලභයි කියන එක බාලපඬිත සූත්‍රයේදී සරුවක්ඥන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කළා. ඒ නිසා දුර්ලභෝ manussත් පටිලාභෝ. ඒ මිනිස්සෙකුණත් අන්ධව, ගොළුව, දීර්යව, උම්මත්තකව, මන්දබුද්ධිකව, අංග විකල උපන්නොත් ඇති වැඩක් නැහැ. මිනිස්සුරර විතරයි. මනස දිනු කරගන්න ලැබෙන්නේ උසස් ගුණයක්, උසස් දාමක්, යමුණු දෙයක් ආબોධ කරගන්න ලැබෙන්නේ. එයින් තොරව අඳගොල බේරි උම්මත්තක මන්ද බුද්ධික අංගවිකල නොයි වාසනාවන්ත ඉන්ද්‍රිය සම්පන්න නැනන ඕන ඇති මිනිසෙක් වශයෙන් ඉපදෙන ලැබීම අතිශයින්ම දුර්ලභයි දුර්ලභා කන සම්පatti දුර්ලභා පම්බජ්ජා කල්ප කෝටි ගානකින් ලැබෙන කල්ප අසංගානකින් ලැබෙන මේ බුදු සසුනකදී දිහි සම්පත් වලින් වෙන්වි නිස්සරණ අධ්‍යාසයෙන් පැවිදෙනවා කියන එක අතිශයින් දුර්ලභයි දුර්ලභව දුර්ලභං සද්දම්ම සවණං ඒ වගේම මුලැමැදාග යහපත් වූ අර්ථ ව්‍යංජන සම්පන්න වූ සතර මඟපල් නිවන ගෙන දෙන්නා වූ බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මයේ අහනවා නම් අහන්න ලැබෙන එක බොහෝම දුර්ලභයි. ඒ වගේම දුර්ලභෝ සප්පුරිස සංසේවෝ සතර කතරින් එතර වේ නිවන් සුව ලබා ගැනීම සඳහා ඍජුවම අනුශාසනා කරන අසුරු කරන්න අතිශයින් දුර්ලභ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය බොහෝම විරලයි දුර්ලභයි. මහණෙනි සියල්ල දැන් ලැබී ඇති බැවින් අප්‍රමාදේන සම්පාදේත කියලා මේ විශ්දේශනේ පවත්වනවා. එළඹ සිටි සීනුවණින් ප්‍රතිපත්ති පුරත්වා කියන එකයි හේතේරුව. එක දවසක් අනුරුද්ධ මහ රහතන් වහන්සේ උදේ පාන්දර අලුයම් කාලයෙහි ජේතවනාරාමේ ප්‍රාකාර අයිනී කුටියක වැඩ ඉඳගෙන ධම්මපදයේ සජ්ජායනා කරමින් සිටිය කටපාඩමින් මේ ධම්මපදයේ තියෙන වර්ග 26ක් ගාථා 423ක් තියෙනවා. ඒ මේ වර්ග 26න් දෙවෙනි වර්ගයට කියන්නේ අප්‍රමාද වර්ගය කියලා. මේකේ ගාථා 12ක් තියෙනවා. ඒ වර්ගයේ සජ්ජායනා කරන ඇහුණා තාපෙන් පිටපැත්ත යන පෙරේත අම්මා කෙනෙක්. පියංකර මාතාව ඇගේ පුතා වයස 17යි පියංකර පුතා දියණියේ වයස අවුරුදු 3යි. මේ තුන් දෙනා යනවා මේ බඩගින්නේ දැවි දැවි ගොදුරක් කෑමක් හොයාගෙන. යනකොට මේ බණ පදේ ඇහුණා. දරුවෝ දෙන්නා බඩගින්නේ අඬනවා. මේ අම්මා කිව්වා අනේ දරුවා කලකින් අහන්න නොලැබෙන බණ පදයක් ඇහෙනවා. අනේ මේකවත් අහලා අපි දුකෙන් මිදමු දරුවනේ අඬන්න එපා කියලා දරු දෙන්න නලවාගෙන අර ධම්මපදයේ ගාථා 12ට කන් දුන්නා. අප්‍රමාද ගාථා 12ට කන් දෙනකොට හිත පැහැදුනා. මේ ඇතෝ ප්‍රේත දුක් වින්දට පින් ඇතිව සසර පින් කරපු අය කාටද අපහාසයක් කළා ශාපයක් කළා තමයි මේ ප්‍රේත දුක් විඳින්නේ. ඒ බණපදයේ ඇහෙනකොට මේ අම්මගේ පුතාගේ දෙන්නගේ හිත සමාධි වුණා. ඒ සමාධිය තුලින් විපස්සනා ඥාන පහළ වුණා. ඒ බණපද අවසන් වෙන්නේ ඉස්සර සෝවාන් මඟඵල නිවන් සුව ලැබුවා. සෝවාන් වෙලා പ്രേත දුක් නැති වුණා. සාමාන්‍යයෙන් දෙවියන්ට සමාන සම්පත් ඇතුව ඉතිරි කාලයේ ජීවත් වුණා. දියණියට වාසමන්දි සෝවාන් වෙන්නේ. නමුත් මවගේ පුතාගේ පින නිසා දරුවක් දියණිය සපවත් වුණා. අපේ ලංකාවට බුද්ධ ශාසනය එව්වේ ධර්මාශෝක රජ සමයේ. ඒ ධර්මාශෝක රජුරෝ කාලිංග මහා යුද්ධයක් මෙහෙයවලා තුන් අවුරුද්දක් මානසික ශෝකයෙන් ගත කළා. ඒ කියන්නේ ප්‍රමාණ කළ නැකේ ජන ඝාතනයක් කරලා තිබුණා. කාලිංග දේශයේ ලේ ගංගාවක් වැනි බාටපත් කරලා තිබුණා. ඒ මේ රජුරුවන් ඒ වාගේ දුකටපත් වෙලා මානසික පීඩාවෙන් ඉන්න කාලේ ඇසුරු කෙලේ නිගණ්ඨයක්. දිනපතා නිගණ්ඨයන් 60000කට රජවාසලේ ආහාර දාන දෙනවා. ඔහොම ඉන්න අතර මේ රජුරෝ මානසික සුවයක් ගැන හිත හිතා ඉතින් සක්මන් කරනවා සීමෙදුරු කවලුව ළඟින්. අර ඈත පිට්ටනිය දිහා බල බලා. එතකොට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ වයස අවුරුදු 7යි. ඉසකෙස් බානකොටම රහත්තුණු රහතන් වහන්සේ නමක් ත්‍රිපිටක ධාරී ත්‍රිවිද්‍යා ඥානලාභී. එවාගේම ෂට් අභිඥා ඥානලාභී, පටිසම්භිදා ඥානලාභී හත් හත්වැරදි රහතන් වහන්සේ. උන්වහන්සේ උපාඥාන් වහන්සේ ළඟ ඉඳලා අවසරගෙන මෑණියන් දකින්න යනවා. මෑණියන් කියන්නේ වෙන කවුරුත් නෙමෙයි. ධර්මාශෝක රජුරුවන්ගේ වැඩිමල් අයියා කෙනෙක් හිටියා සුමන කුමාරයා කියලා. ඒ කුමාරයා උපරාජ කෙනෙක්ව හිටියේ පිය රජුරුවන්ට බින්දුසාර රජුරුවන්ට. යුද්ධයේදී කුමාරයා නැති වුණා. එතකොට මේ දරුවා උපදින්න හිටියේ ඒ කුමාරයාගේ බිසව අප්‍රසිද්ධ විලාසයෙන් පාරට බැලලා යනකොට සඳොල් ගම්දොරක නුග ගහකඟ වාඩි වුණා. එකින්දී මේ දරුවා උපන්නා. ඒ නුග ගහේ අධිගුරුත දේවතාවා මිනිස් වෙසින් ගිහිල්ලා ගම් වාසීන් කිව්වා තමුන්නාසලාට ලොකු පිනක් මහා පින්ඇති රාජ මහේසිකාවක් හා පින්ඇති දරුවෙක් මේ ගා ළඟ ඉන්නවා ඇවිල්ලා ආරක්ෂා කරගන්න කියලා. ඒගොල්ලෝ වහාම ඇවිල්ලා ස්ථානයේ සුද්ධ පවත්වන කරලා මණ්ඩපයක් ඉදි කරලා පහසුකම් සලස්සලා ආරක්ෂා සංවිධානය සැලසුවා. මුගගායාට උපන්නේ ස්වාමී දරුවාට නම් තැබුවේ නිග්‍රෝධ කියලා. මේ දරුවා රාජකුමාරියෙක් හැටියට හදාගත්තා බුදු සසුනේ පූජා කළා මහා ධම්මරක්කිත මහ රහතන් වහන්සේට බාර දුන්න මහාන කරන්. ඉසගැසුරේ බාන කොට මේ මහා පින් ඇති දරුවා සියලු කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. ඒ උන්වහන්සේ තමයි උපාධ්‍යයන් වහන්සේගෙන් අවසර අරගෙන මෑණියන් දකින්න එක දවසක් එකලාව යනවා මේ රජ පිට්ටනිය මැද්දෙන් තියෙන පාරේ. යනකොට රජුරුව බලහන අනිත් මිනිස්සු යන ඇටි බලනවා ඒගොල්ලෝ වටපිට බලනවා උඩ බිම බලනවා කිසි සංවරයක් නැහැ. මේ කුඩා හාමුදුරු ගමයක් පමණ පේන හැටියට net දෙක හෙලාගෙන උඩුකය හලවන්නේ නැතුව හරියට නැවක තිබු පිළිමයක් වාගේ වටපිට බලන්නෙත් නෑ උඩබිම බලන්නෙත් නෑ අත හොල්ලන්නෙත් නෑ බොහෝම සාන්තව ගමන් කරන විලාසයේ දැක්කාම පුදුම පැහැදීමක් ඇති වුණා. ඇමති කොට කිව්වා අන්න අර ගමන් කරන කුඩා හාමුදුරුවෝ මටලා එක්ක ඉන්න කියලා. ඉතින් එයා ගිහින් ආරාධනා කරන හැටිත් බලාගෙන හිටියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ වඩිනවා රජවාසලේ පැත්තට තව ඇමතියෙකුට කිව්වා ගිහින් ඉක්මනින් වඩම්මන එන්න කියලා. ඒ ගිහිලා ආරාධනා කරන හැටිත් බලාණී හිටියා සීමෙදුරු කවුලේ. අනේ මේ කොඩා ස්වාමීන් වහන්සේ ඉක්මනක් නෑ වරිණ ගමනෙන් වැඩියා. වටපිට බලන්නේ නෑ ඉතින් ඇවිල්ලා රජවාසයට ඇතුළු වුණා. රජවාසලෙට ඇතුළු වෙලා ආගන්තුකයන් පිළිගන්න ප්‍රධාන ශාලාවක් තියෙනවා. ওই ශාලාවේ සිංහාසනයක් තියෙනවා. එතෙන් නැින වටපිට බැලුවාම අපට වඩා වැඩිහිටි ස්වාමින් වහන්සේලා මෙතන ඉන්නවද කියලා කවුරුත් නෑ. ඇයි බෞද්ධ රජ බඳුරක් නෙමෙයිනේ. නිගාන්තයන්ට දන් දෙන gedarakනේ. ඉතින් මේ කුඩා ස්වාමීන් වහන්සේ සිංහාසනට නැංගා. රජුරෝ පුදුම වුණා. ඉතාලපති වාසී ඉන්නේ මේ කුඩා නම වුණා සිංහාසනේ වාඩින තරම් සීලෙන් තේජසයි නේද කියලා පුදුම පැහැදීමක් ඇති වුණා. අතක් දුන්නා ඒ අල්ලගෙන නගින්න. ඊළඟට මෙතුමා වැඳලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් නේද? ඔබ වහන්සේ දන්න බණ පදයක් මට කියන්න කියලා. ඉතින් මේ ස්වාමින් වහන්සේට මුළු තුන් පෙටකම කටපාඩම්. උන්වහන්සේ කල්පනා කළා මේ රජුරවන්ට දිග දේශනාවක් කරන්න සුදුසු නෑ. ඉතා කෙටි දේශනාවක් කළ යුතුයි. කෙටි දේශනාවක් වුණත් මුළු තුන් පිටකයේම සම්බන්ධතා ඇති දේශනාවක් කළ යුතුයි කියලා මේ ධම්මපදයේ ගාථා 12 අප්‍රමාද වර්ගයේ ගාථා 12 දේශනා කළා. රාජ්‍යරුව මේක අහගෙන අවසන් වෙනකොට කිව්වා ස්වාමිනී ඇති. දැන් ඇති. ස්වාමිනී මම මුළු බුද්ධ ධර්මයේම ගැන වැටහීමක් ලබා ගත්තා. ස්වාමීනි මම අද මෙතෙක් කල බෞද්ධයෙක් නෙමෙයි. මම අද වහන්සේගේ පාමුලදී තෙරුවන් සරණ යනවා කියලා තෙරුවන් සරණගේ බෞද්ධයෙක් බවට පත් වුණා. ඊළඟට කිව්වා ස්වාමීනි හෙට උදේ ඉඳලා ඔබ වහන්සේ ප්‍රදාන අට නමක් අපේ ගෙදර වඩින්න දානෙට. කිව්වා මහරජා ඒක මගේ උපාධ්‍යයන් වාස්ට දෙන්නම්. අනන් තව අටනමකට දෙන්නම්. ඒක මගේ ආචාර්යයන් වහන්සේලා දෙන්නම්. එහෙනම් තවත් අටනමකට දෙන්නම්. ඒක මහා සංඝයාට මම පවරන්නම්. එහෙනම් තවත් අටනමකට දෙන්නම්. ඒක මම පිළිගන්නම්. මේව පහෝදා උදී 30 දිනම් දෙන 32 දෙන 32 දෙනෙක් වහන්සේ තෙන්න වැඩම කරවාගෙන ඉන්නේ සැලැස්සුවා. අන්තිමේදී රජතුමාගේ චිත්ත ප්‍රසාදය වැඩි දියුණු වෙලා වැඩි දියුණු වෙලා අර නිගන්ඨයන් 60000 වෙනුවට සංඝ පිරිසම 60000කට දිනපතා දාන දෙන්න පටන් ගත්තා. එක දවසක් ආවා මේ බුදු සසුනේ බුද්ධ ධර්මයේ කොපමණද කියලා. ඉතින් මේ රාතන් වාසේ පිළිතුරු දුන්නේ කාස වාසයෙන් බුද්ධ ධර්මයේ එකයි. ධර්මයේ වාසයෙන් බුද්ධ ධර්මයේ දෙකයි. පිටක වාසයෙන් විනය සූත්‍ර අභිධර්ම කියලා පිටක තුනයි. නිකාය වාසයෙන් බුද්ධ ධර්මයේ පහයි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. අංග වශයෙන් බුද්ධ ශාසනයේ නමයයි. සූත්‍රයේ ගෙය වෙයාකරණ ආදි වශයෙන්. ස්කන්ධ වශයෙන් බුද්ධ ධර්මයේ 84000යි. සාදු සාදු ස්වාමීනි මම මේ බුද්ධ ධර්මයේ ස්කන්ධ 84000යි නම් මේ ජම්බුද්දීපයේහි ගෞරව සංප්‍රයුක්තව සුදුසු ස්ථානවල විහාරස්ථාන 84000ක් කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒ වගේම විහාරස්ථාන 84000ක් කෙරෙව්වා. ඒවට ගියා මුළු වියදම 96 කෝටියක් ධනෙ. මුලින්ම සිද්ධ කළේ ඒ රාජ්‍යරෝ උපරාජ කාලේ ප්‍රදේශ රාජ කාලේ හිටිය උදේනි රට. උදේනි රට විදිසා කියන නගරේ. ඒ විදිසා නගරේ විවාහපත් වෙලා හිටියේ සිටු කුමාරිකාවක් සමග. විදිසා දේවි කියලා. එතුමියගේ දරු දෙන්නෙක් හිටියා එතකොට වයස අවුරුදු 20යි. ඒ තමයි මිහිඳු කුමාරයා සහ සංගමිත්තා කුමරිය. එනිසා මේ විදිශා දේවිය ඉන්න ප්‍රදේශයේහි උදේනි රාත ඔය එමෙ විදිශා නගරයේ සමීප අපේ ලංකාවේ මිහින්තලිය හා සමාන කඳු රැලි එක බොහොම ලස්සන දැන් අපි වඳින්න යනවානේ සාංචි විහාරය කියලා ওই ස්ථානේ පළමුවෙන් හැදුවා. ඔය වගේ මුළු ජම්බුද්දීපේ ස්ථාන 84000ක විහාරස්ථාන කෙරෙමි. මේ පූජාව කරන දවසේදී සංඝ රත්නයෙන් අහගෙන හිටියා ස්වාමීනි බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මාතරන් දානපතියෙක් හිටියද නෑ මහරජේ විශාලම දානපතියා වශයෙන් වැඩ කෙරුව අනාථපිණ්ඩික සිටුවරයා එතුමා වැය කළ එකවරට 54 කෝටියක් තමුන් වහන්සේ 96 කෝටියක් එහෙමනම් ස්වාමීන් වහන්සේ ආසන හිමිකාරියෙක් නේද නැත්නම් හිමිකාරියෙක් නෙමෙයි දානපතියෙක් පමණයි එන හිමිකාරියෙක් වෙන්නේ කොහොමද දරුවෙක් මහාන කළොත් සාදු සාදු ස්වාමීනි මගේ මේ දරු දෙන්න මම බුදු සසුනට පූජා කරනවා කියලා මිදු කුමාරයයි සංගමිත්තාවයි දෙන්න පූජා කළා. එදාම මේ දෙදෙනා පැවිදි කෙරෙව්වා. මිදු කුමාරයන් වහන්සේ සීමා මාලිකයට පමුණුවලා පැවිදි කරන වෙලාවේ උපසම්පදාවක් දුන්නා. උපසම්පදා කරන වෙලාවේදී මේ මහා පිඤ්ඤති උත්තමයන් වහන්සේ ත්‍රිවිද්‍යා ෂට් අභිඥා සිව් පිළිසිමියා ඥාන සහිතව මහා රහත් භාවයට පත් වී වදාලා. අවුරුදු 3ක් ඇතුළත ත්‍රිපිටක ධාරී වුණා. ත්‍රිපිටක ධාරී වෙලා තමන්ගේ උපාධ්‍යයන් වහන්සේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ උන්වහන්සේගේ ශිෂ්‍යයන් අතරතේ ලක්ෂයක් සංඝයාට ආචාර්යත්වයෙන් ධර්මීය විනය පුහුණු කරවමින් පූජනීයත්වයෙන් වැඩි හිටියා උපසම්පදා රුදු 12ක් වෙනකම් ඒ වෙනකොට තමයි තුන්වෙනි ධර්ම සංගායනාව ඇති වුණේ රජුරුවන්ගේ ආරාධනෙන්. රජතුමාගේ දායකත්වයෙන් රහතන් වහන්සේලා දහසක් දෙනා වහන්සේ නව මාසයක් මුළුල්ලෙහි තුන්වෙනි ධර්ම සංගායනා පැවැත්වී පාටලිපුත්‍ර නගරෙහි අශෝකාරාමයේ මහා පොළොවද කම්පා වුණා. රටවල් නමයක බුද්ධ ශාසනය පිහිටුවන්නේ සැලැස්සුවේ මේ රජතුමාගේ දායකත්වයෙන්. එයින් ශ්‍රී ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රදාන උපසම්පන්න රහතන් වහන්සේලා ප්‍රශ්නමයි සුමන සාමණේරයන් වහන්සේයි බන්දුක උපාසකතුමායි හත් දෙනා ශ්‍රී ලංකාවට වැඩම කරවන්න යෙදුණා. මේ තරම් විශාල ශාසන සංග්‍රහයක් කරන්න සිද්ධ වුණේ මොන විදිහේ දහම් පදයක් අහලාද සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ අප්‍රමාද දහම් පදය අහ ගැනීම නිසායි. එවාගේ මේ රජතුමා පසු කාලයක ශ්‍රී ලංකාවේ ඉපදිලා ශ්‍රී ලංකාවේ ඉපදිලා බුදු සසුනේ පැවිදි වෙලා සව කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වූ ප්‍රවෘත්තියක්ද සඳහන් වෙනවා. දේවනම් දේවානම් පිටිස රජුරෝ මේ දෙන්නම එක කාලයේ පැවිදි වෙලා දේවානම් පිටිස රජුරෝ හංකන විහාර වාසී කුජ්ජතිස්ස මහ රහතන් වහන්සේ නමිනුත් මේ ධර්මාශෝක නමාරජතුමා මහා විහාරයේහි මහා ව්‍යග්ගරහතන් වහන්සේ නමිනුත් ප්‍රසිද්ධ වෙඳලා දෙදෙනා වහන්සේ එක දවසේ පිරිනිවන් පාලා එකම චිතකයේදී ගෞරව සම්ප්‍රයුක්තෝ රාජගෞරවයෙන් ආදාහනිකවන් ලැබලා එකම තැනකදී එකම චෛත්‍ය රාජන් වහන්සේ නමක් ගොඩනගනු ලැබුවා කියන එක සඳහන් වෙනවා. දැන් ඉතින් මෙතෙක් මේ වටපිටාවෙන් කරුණු කිව්වට දප්පමාද පදේ පැහැදිලි කරන්න ඕනි කරුණු සහිතව නමුත් වේලා බොහොම කෙටියි. අප්‍රමාද කියන්නේ පින්නතුණි එළඹ සිටි සිහිය. එළඹ සිටි සිහිය නම් කුසල් සිතක්. මේ සිහිය පාළ වෙන්නේ සෝබන සිත් 59ක පමණයි. ඒ සෝබන සිත් 59න් කුසල් සිත් වශයෙන් ලැබෙන්නේ 21යි. ඒ කුසල් සිත් 21යි ඉතිරි සියල්ලම විපාක සිත් ක්‍රියා සිත් සෝබන. එතකොට මේ කුසල් සිත් 21ේම සිහිය යෙදෙනවා. ඒ යෙදෙන සිහිය නිසා එකටගෙන අප්‍රමාදේ කියලා. එතකොට මේ සිහියේ පහළ වෙන්නම් කුසල් සිතෙන් අපි ඉන්නට ඕනේ. කුසල් සිතෙන් ඉන්නවා කියන එකේ තේරුම අපේ සිත සෑම අවස්ථාවකම කයින් වචනින් සිතින් කුසල ක්‍රියාවක යොදාගෙන ඉන්න එකයි. එතකොට අපි හැම වෙලාවෙම කුසල සිහියෙන් ඉන්න නිසා අප්‍රමාද කියන දහම් පදයේ ඇතුලේ ජීවත් වෙනවා. මේ ගැන දීර්ඝ විස්තරයක් අභිධර්ම පිටකයේහි විභංග අප්‍රකරණේ කුද්දකවත් විභංගයේ සඳහන් වෙනවා. ඒක දිග කතාවක් ඇටියෙ මෙහෙමයි. කාය දුස්චරිත, වාග් දුස්චරිත, මනෝ දුස්චරිත කියලා තියෙනනේ 10ක්. කාය දුස්චරිත 3යි, වචී දුස්චරිත 4යි, මනෝ දුස්චරිත 3යි. මේවා ගැන හිත මුදා හරිනවා නම් සංවර කරගන්නේ නැත්නම් ඕක ප්‍රමාදයක්. ඒවා ගැන හිත මුදා හරින්නේ නැත්නම් සංවර කරගන්නවා නම් අන්නේ වෙලේ ඒ සංවර කරගන්නේ කුසල් සිතින්. කුසල් සිතින් තමයි සතුන් මැරීමෙන් වළකින්නේ, සොරකමින් වළකින්නේ, මිත්‍යාචාරයෙන් වළකින්නේ, මුසාවාදයෙන් වළකින්නේ, කේලමින් වළකින්නේ, පරිසවාචනින් වළකින්නේ, සම්පප්‍රලාපයෙන් වළකින්නේ, අනුන්ගේ දේට ආසා නොකරන්නේ, අනුන්ට ක්‍රෝධී ඊර්ෂ්‍යා නොකරන්නේ, මිසදිරු නොගන්නේ කුසල් සිහියි. ඒ වගේම දාන සීල භාවනාදී මේ කුසල ක්‍රියාවන්හිදී ගෞරව සංප්‍රයුක්තව යෙදෙනවා නම් ඒක අප්‍රමාදයක්. පින්කමක් පටන්ගෙන නිමාව දක්වා යෙදෙනවා නම් ඒත් අප්‍රමාදයක්. පින්කමක් කිරීමට නැති වෙලාවේදී ඒ ගැන බලවත් ඡන්දයකින් ඉන්නවා නම් ඒ කුසල් කීතියෙන් ඉන්නේ ඒකත් අප්‍රමාදයක්. එවාගෙම පින්කම් කිරීමට පසුබට නොවේ නම් පින්කමක් යෙදෙන වෙලාවේ මොනතරම් බාධාවක් තිබුණත් ඒවා ගණන් නොගෙන ඉදිරිපත් වෙනවා නම් ඒකත් අප්‍රමාදයක්. පින්කම් කිරීම සඳහා යම් වීරියක් නිහිර කරන්නේ නැතුව තියෙනවා නම් ඒකත් අප්‍රමාදයක්. ඔය විදිහට අප්‍රමාදය ගැන බොහෝම ලස්සන විවරණයක් සඳහන් වෙනවා. එතකොට අප්‍රමාදය කියන එකේ තේරුම හැම කටයුත්තකදීම කුසල සිහියෙන් වාසය කිරීමයි. දැන් අපි මේ දානයක් දෙනවා. මේ දානේ දෙන හැම වෙලාවෙම අපේ සිතේ දාන සීල භාවනා තුනම වැඩෙනවා. දානීය කියන්නේ පරිත්‍යාගය. ඒ වගේම දානේ දෙන්නේ සීලයක පිහිටලා. ඊළඟට දානීය සම්පාදනය කරනවා. මේ දානීය සම්පාදනය කෝන් ලබන්නේ වක් පිළිවෙත් කිරීමේ සීරසින්. ඒකට කියන කායික වාචික චාරිත්‍ර ශීලී කියලා. චාරිත්‍ර ශීලය. ඒ කියන්නේ මේ හැම කටයුත්තක්ම කුසල් සිහියෙන් යෙදෙන්නේ. ඊළඟට ඒක කුසල් සිතින් යෙදෙන්න නම් භාවනා මානසිකාරයක් හිතේ වැඩ කරනවා. එනම් බුදු ගුණ සිතින් කියව කේවා මේ වත් පිළිවෙත් තුළ යෙදෙනවා. දහම් ගුණ සංඝ ගුණ කියව කේවා. හිතින් එහෙම නැත්නම් මෛත්‍රී හිතින් කියව කියවා. කරුණා මුදිතා උපේක්ඛා ගුණ හිතින් කියව කියවා වැඩ කරනවා. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණ විපස්සනා වාරී කියමින් මෙනෙහි කරනවා. අපේ බුදුරජාන් වහන්සේ දික්සසරදී විශ්වාසංක කල්පලක්ෂයක් තුළ ලෝතුනා බුදුබාපතා මේ වගේ දන් දුන්නා. ඒ දානීය හේතුයෙන් පාරමිතා පුරා ගත්තා. පාරමී පුරාගෙන ලෝතුරා බුදු වුණා. ඒ භාග්‍යතුන් වහන්සේ වාසනාසහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූ නිසා අරිහත් නම් වැඩසේනවා. එවාගෙම සියල්ල ਸਰවාකාරයෙන් ආબોධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනවා. ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්විත බැවින් විද්‍යාචරණ සම්පන්න නම් වෙනවා. සෝබන ගමන් ඇති බැවින් සුගත නම් වෙනවා. සියලු ලෝකේ ආબોධ කළ බැවින් ලෝක විදූ නම් වෙනවා. එවාගෙම සීල ආදි ගුණයෙන් උත්තරීතර බැවින් හා දමනේ කටයුත්තන් උතුම් ලෙස දමනය කළ බැවින් අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී නම් වෙනවා. මේ මිනිසුන් අනුශාසනා කරන බැවින් මේ මිනිසුන්ගේ ශාස්ත්‍රෝණං වෙනවා. එවාගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අන්‍ය වූ සූවිසි අසංක ගණන් ජනතාවට අවබෝධ කළ නිසා බුද්ධ නම් වෙනවා. එවාගේම පාරමිතා පුණ්‍ය භාග්යෙන් අගතන්පත් බැවින් සහ පංචමාර්යම් බිඳලූ බැවින් භාග්‍යාදී ගුණයන්ගෙන් සමන්විත බැවින් ධර්මයේ බෙදමින් දෙසූ බැවින් උතුම් මිනිස් දම් ලාභී බැවින් මම ගමන අවසන් කොට නිවන් සුවය සාක්ෂාත් කළ බැවින් භගවානං වෙනවා. ඔය වාගේ දන්න දන්න හැටියෙන් කෙටි කෙටියෙන් හරි දිගින් දිගට හරි බුදු ගුණ වර්ජනා කරමින් ඒවත් පිළිවෙත් තුළ යෙදෙනවා. එතකොට හැම වෙලාවෙම අප්‍රමාද පදේ උඩ යපි ජීවත් වෙයි. එවාගෙම තවත් දුරටමයි විපස්සනා වශයෙන් හදනවා නම් කිතනවා නම් දැන් මේ දාන වස්තු කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් සුද්ධාෂ්ටක රූප සමූහයක්. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා මේ අටක් තමයි මේ දාන වස්තු කියලා කියන්නේ. මේ දානයේ සකස් කරන අපේ අප අපගේ ආස්භාව කියන්නේ නාම රූප දෙකක්. ස්කන්ධ පහක්, ආයතන 12ක්, ධාතු 18ක්, පටිච්චාපාදාංග 12ක්, ප ဋ ාණ ප්‍රත්‍ය 24ක්. මේ ආධ්‍යාත්මික බාහිර වූ සීලම සංස්කාර ධර්ම ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවි නැති වෙවි යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි කැමැතිසේ නොපවත්නා බැවින් අනත්තයි පිළිකුල් බැවින් අසුබයි මේ අනිත්‍ය දුක් අනාත අසුබ සියලු සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයි මේ දෙකම නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයි නිවනටපත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ග සත්‍යයි මගේ මේ දානය මගේ මේ සීලය මගේ මේ භාවනා මේ කුසලයේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කළ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වීම පිණිස හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. එතකොට අපි අපමාද පදේ වැඩි වාසය කරන්නේ. මෛත්‍රියට හැරෙනවා නම් මේ කරන පින්කම තුලින් ඊට සහභාගී සියලු දෙනාම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මේ අපේ දානයේ පිළිගන්න සිල්ලුතුන් වහන්සේලා නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා නිවන් දකි. මේ පෙන අනුමෝදන් දෙවියෝද මේ පෙන අනුමෝදන් මේ පල්ලෝගේ අපේ නෑයෝද මේ පින් අනුමෝදන් වෙන සීල සත්‍යෝද නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මේ දාන වස්තු සඳහා මේ හාල් නිපදෙව් අයද මේ එළවලු පළතුරු ආදී නිපදෙව් අයද මේ ලුණු මිරිස් තුන පහ නිපදෙව් අයද මේ මිලට දුන්න අයද ඒවා ප්‍රවාහණය කළ අයද ප්‍රවාහණය කිරීමට යාන වාහන සැපයුවායිද පාරවල් ඇදුවායිද වගා කරන්න වගා කළායිද බිම් හිමියෝද මේ සියල්ලෝම නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා නිවන් දකීත්වා මේ ආරාමයේ මේ ගොදුරුගාමේ මේ අවස අවටක නගරේ මේ ලංකාවේ මේ දමදිවේ මේ දසදේශාවේ සීල සත්වෝ මේ අපේ කුසල බලයෙන් නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා නිවන් දකීත්වා මේ විදිහට තමන්ද මෛත්‍රිය වශයෙන් අප්‍රමාදය වඩන්න පුළුවන්. මෙන්න මේ වාගේ අප්‍රමාදව දාන සීල භාවනා පාරමී සීලයෙන් පුරලයි අපේ ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සපරිවාර මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුණේ. උන්වහන්සේගේ අවුරුදු 45 ඇතුළතදී දසු අමා දහමින් තෙමුණු ජනතාව අතුරෙන් සූවිසි අසංකේයයක් ජනතාව මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අමා මහ නිවනටපත් උනේ අප්‍රමාදව රැස් කරගත් කුසල් දෙලිනුයි. අදත් අපි මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයන් ලබාගෙන නිවනට අවතීර්ණව උත්කෘෂ්ඨන්ද මේ කුසල් කරගන්න වාසනාවන්ත වෙලා තියෙන්නේ පෙර ජාතිවලදී අපි අප්‍රමාදව කුසල් කරගත්ත නිසායි. එනිසා ඒ ශාන්ති නායකයන් වහන්සේ දේශනා කළ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ අපේ මේ දාන සීල භාවනාමය කුසල සම්භාරය අපටද ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු